අන්න ඒක ප්‍රත්‍යක්ෂ කළා ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ අපි අනකලා දැන් දිගහැරියට කමන්නේ නම් පිළිවෙලට ඉමේචර එක දිගහරිනවා. ධම්මානුපස්සනාවෙන් පස්සේ අපි මොනවද කළේ? දැන් වේදනාව අතුරුදාන් වුණා. අතුරුදාන් වුණාට පස්සේ ආයේ පැයකට පස්සේ මම ආයෙ මේක නවනවා කියලා කල්පනා කළාද නැහැ? ආයෙ වේදනාව තමයි අපිට කල්පනා වෙන්නේ දැන් කොයි පැත්තෙන්ද අපි දිගහරින්නේ කියලා. එහෙනම් අපි මේ රිදෙන්න කලින් දිගහරින්න අදහසක් නැත්නම් අපි කල්පනා කරා ප්‍රශ්නයක් තිබුණාම ප්‍රශ්නෙට උත්තරය දුන්නාම සිත නිදහස් වෙනවා. එහෙනම් මේ ලෝකයේ සෑම ප්‍රශ්නයකම උත්තරය දුන්නාම නිදහස් වෙනවා. මට ප්‍රශ්නයක් විනා මගේ ඉඩම මට ආරක්ෂා කරන්න වැට ගන්න ඕනේ. අල්ලපු බෙදලා මනුස්සයෙක් එක නඩු කියන්න ඕනේ. ඉඩම ඒ මනුස්සයාටම පූජා කරනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවද නඩු කියන්න? නඩු කියනන අල්ලපු බෙදලා මනුස්සයාමයි කියන්න නෑ. ඒ මනුස්සයා ඉඩමනේ. ඉඩමත් මනුස්සයාගේ නඩුවත් ඒ මනුස්සයාගේ. එහෙනම් මේ ලෝකයේ අපට කායික මානසික ප්‍රශ්න අනේකටම මුල මොකද්ද? ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, වෛරය. එහෙනම් මේ ලෝකයේ මිනිස්සුන්ට ප්‍රශ්න එන්න පුළුවන් කොහොමද? කායික මානසික. එහෙනම් මේ කායික ප්‍රශ්නයක් එනකොට ආන්දර මේ විදිහට එළිය වැටෙනකම් කිව්වොත් එන්න දාන වියා ගන්නත් බෑ, නිදා ගන්නත් බෑ. දැන් නම් ටිකක් නිදාගත්තොත් හොඳයි ගමන් මාංශයක් තියෙන. ඕම සිතෙනව නේද? එහෙම සිතෙනකොට ඒකට අනුව මේ කය ඉරියව් වෙනස් වෙනවා. කායික චර්යා වෙනස් වෙන මේ ඔක්කොම මොනවද? චෛතසික. තව ටිකක් ගැඹුරෙන් දේශනාව ලැබෙනවා නම් හොඳයි. එහෙනම් මේක ධර්මානුකූල පාලවෙච්ච කුසල මූල සිතා. සෝමනස්ස සාගත දෙක්ටි සම්ප්‍රයුක්ත කුසල මූල සිතා. දැන් නම් ඇති පණීඩේ ලැබුණා දැන් නම් දැන් විවේක ගන්නත් ඕනේ. ඒ ටික අදිවත හොඳයි මේක මොකද්ද? දෝමනස්ස සාගත දෙක්ටි සම්ප්‍රයුක්ත ලෝභ සාගත සිතා. මෙච්චර නිදෙනවා ඉතින් අපට දුකයි කියලා හාමුදුරන්ට තේරෙන්නේ නැහනේ. අපට බණ ටිකක් නැවතුන ටිකක් අතපය දිගහැරලා විවේක ගන්න පුළුවන් නැහැ. පිට ගන්නත් බෑ. මේක මොකද්ද? දෝමනස සාගත දික්ටි සංප්‍රයුක්ත ද්වේෂ සාගත සිත කරාදී. එහෙනම් මේ සෑම ඉරියව්ව තුළම ඇති වෙන චෛතසිකය මොන මොන කාණ්ඩවලද කියලා ගවේෂණය කළොත් මේක මොකද්ද? චිත්තානුපස්සනාව. එහෙනම් මෙච්චර වෙලා මේ පින්වත්තුන් ධර්මයේ ශ්‍රවණය කළා කියලා එකක් අදාගෙන ඉතියට දේශකයන් වහන්සේ වශයෙන් මම දැක්කා සතර සතිපට්ඨානය වඩමින් ධර්මයේ ශ්‍රවණය කළා කියලා. එහෙනම් උයන්න පියන්න යනකොට එළවලු තියෙනවා වම් අතේ අඩියක් විතර එයා පැත්තෙන් කපනවා එළවලු කැපෙයිද? ලණුවක් දාලා මුට්ටියේ ගැට දාලා බාල්කයක්ට ලණුව දාලා උඩට එල්ලනවා මුට්ටිය තියෙන බබ දෙකක් විතර උඩින් යට ගින්නර දානවා ආල් ඉදෙයිද ව්‍යංජන ඉදෙයිද නෑ නේද ඇයි දුර ප්‍රමාණය වැඩි එහෙනම් අපි දන්නවා එළවලු වලට උඩින් පීය තියන්න ඕනේ ඒක අතර ඇඟිලි තියෙන්න බෑ ඇඟිලි කෑලි යන්න පුළුවන් එහෙනම් පරිස්සමෙන් කපනවා ආල් වලට වතුර ප්‍රමාණය දන්නවා ඒකට දාන්න ඕනේ ගින්දර ප්‍රමාණය දන්නවා ඇඳි ගන්න ඕනේ වෙලාව දන්නවා ලිපේ තියපු වෙලාවෙ ඉඳලා ඇඳි ගන්න නෑ එහෙනම් ගින්දරපත් වෙනකොට කොයි කොයි තැන් වල ගින්දර වැඩි වෙනවද එතකොට එතන වැඩි ප්‍රතම් වෙනවා මෙතන අඩුවෙන් තැන් වෙනවා එතකොට ඒ ආහාර ටික බත් වුණාට පස්සේ බත් භාගෙට දැම්මිලා ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මේ සෑම ඉරියව්වක් තුළම අපි මේ නාම රූප දිහා බලාගෙන මොකන්ද කරන්නේ? බාහිර නාම රූප වලින් බාහිර පටවියෙන් කායાનපස්සන වඩනවා. මේක අමුවෙන් ඉදෙයිද හරියට කැපෙයිද නැද්ද මේක හරියට හදාගන්න පුළුවන්ද බැරිද කියලා ඒක තුළින් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවෙන්න වළක්වා ගන්න වෙස දරනකොට බයිද්දාවා මොකද්ද බාහිරව අපි වේදනානුපස්සනාව වඩනවා හැමදේම හරියට බලලා හරියට ගින්දර මැදට දානවා උලාමලට ගින්දරට පිටට යන්න දෙන්න මේක වාගන්නවා මේ හැම දෙයක්ම නිසි ආකාරව 100 කටයුතු කරනකොට එයා ධම්මානුපස්සනාව වඩනවා මේකත් බාහිරව වඩන්නේ භවෙන් පිටව වඩන්නේ ඒ හැම දෙයක්ම සිතිවිලි ඇති වෙලා ඒ සිතිවිලි වලට අනුව අනුව මේ හැම දෙයක්ම කටයුතු කෙරෙනවා හැම දෙයක්ම ක්‍රමානුකූල වෙනවායි කියලා දැනගත්තාම චිත්තානුපස්සනාව වඩනවා. ඒ කියන්නේ එයා කෑම හදලා නැහැ, දාන පිළියෙල කරලා නැහැ, සතර සටිපට්ඨානිය වඩලා. එහෙනම් අපි යම්කිසි ස්ථානයකට යනකොට ඒ ස්ථානෙට ගියාම අපි දන්නවා මෙතන සංවරයෙන් ඉන්නවා. ගෙවල් වල වාගේ අපි ඇසෙන්නේ නැහැ. ගෙවල් වල අපිට ඕන ඇඳුම් අඳින්නේ අපට ඕන ඇඳට ඉන්නේ කෑ ගන්න උඩපයින් ටීවී දාන මෙතන මොකවත් නැහැ. එහෙනම් මේ සංවරභාවයට මොනවද කියන්නේ? කායානුපස්සනාව. හැම දෙයක් තුළම ස්වාමීන් වහන්සේලාගේ සිත්‍රි දෙන්නේ නැතුව පිටස්තර මිනිසුන්ගේ සිත්‍රි දවන්න නැතුව අසංවර ලෙස ඇසිරෙන්නේ නැතුව සීලෙන් වෙනින් ඇසිරෙනවා නම් මේ වඩන්නේ වේදනානුපස්සනාව. දුක් දෙන්නේ නැතුව ඉඳීමේ ප්‍රතිපදාව වේදනානුපස්සනාව. හැම දෙයක්ම කල්පනා කරලා බලලා යාපද්දේ කතා කරනවා හැම දෙයක්ම සංවර වැසිරෙනවා මොනම අඩුපාඩුව තිබුණත් ඒවා දරාගෙන ඒකට අනුව කටයුතු කරගෙන ඒ පාසුකම් නැති තැන්වල ඒ කියන දේවල් වලින් පරිමාගෙන වැඩනවා නම් එයා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට කාට දුක් නොදී ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු කරනවා ඒ කියන්නේ ධම්මානුපස්සනාව වඩනවා හැම දෙයක්ම අසීයෙන් කරන්න බෑනේ. එන හැම දෙය තුළම සීය තියෙනවා නම් ඒ චිත්තානුපස්සනාව වඩනවා. බලන්න ස්ථානයකට ඇතුල් වෙච්ච වෙලේ ඉඳලා සතර සතිපට්ඨානය වැඩෙන්නේ. ගෙවල් වල සතර සතිපට්ඨානේ වැඩන්නේ. ඇයි උදේට තේ හදන්නේ? ඇයි උදේට කෑම හදන්නේ? ඒ කට්ටියගේ කයට කෑම දෙන්න ඕනේ. කායાનුපස්සනාව වඩන්නේ. කෑම දුන්නාම බඩගිනි ඇදෙන්නේ නැහැ, දුක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනානුපස්සනාව වඩන්නේ. අපි දෙමව්පිය වුණාම දරුවන්ට සලකන්න ඕනේ. ඒ දරුවන්ට අනුපාඩු දෙන්න ඕනේ. ඒ කටේ පෝෂණය කරන්න ඕනේ. ධර්මානුකූලව ධම්මානුපස්සනාව වඩන්නේ. හැම දෙයක්ම කරට වේලාවට ඔයලා බලලා නිසිදේ නිසි වේලාවට සපේනකොට චිත්තානුපස්සනාව වඩන්නේ. ඒ කියන්නේ උදේ ඉඳලාම රැ වෙනකම් ගෙදර ඉන්න කට්ටිය මොනවද කරලා තින්නේ? සතර සතිපට්ඨානෙ වඩලා. හැබැයි කැලාරින්න ආන්දරෝ දැක්කා ගෙදර කට්ටිය සතර සතිපට්ඨානෙ වඩන බව. ගෙදර සතර සතිපට්ඨානෙ වඩන කට්ටිය දන්නේ නැහැ. අපි සතර සතිපට්ඨානෙ වඩන බව. ඒ නිසා gedara කටේ අවුරුදු 30ක් 40ක් 50කට වෙලා පෞල් ජීවිතයේ කිසිම මාර්ගඵලයක් නැහැ. කිසිම දෙයක් වඩන්නේ නැති ඒගොල්ලෝ වඩන බව දැනගෙන ඒ වඩන දෙයට සමවැදලා ආම්බරෝ රාත් වෙනවා මොකවත් නැතිව. එහෙනම් අපි සතර සතිපට්ඨානය තුල තමයි ජීවත් වෙන්නේ. සෑම මොහොතම සතර සතිපට්ඨානය තමයි වඩන්නේ. සතර සතිපට්ඨානයෙන් තොරව එක තප්පරයක්වත් අපේ ජීවිතේ නැහැ. ඒක තේරුම් ගත්තාම සතර සතිපට්ඨානයේ ජීවිත කාලෙම වඩන්න පුළුවන්. සතර සතිපට්ඨානයේ අපි ඉපදෙනකොට අපිත් එක්ක ඉපදිලා සතරමා භූත තුල තමයි සතර සතිපට්ඨානය කියන්නේ. කායානුපස්සනාව කියන්නේ පඨවි ධාතුව. වේදනානුපස්සනාව කියන්නේ ලේවල, ඒ කියන්නේ ආපෝ ධාතුව. ධම්මානුපස්සනාව කියන්නේ වායෝ ධාතුව. සියලුම වායෝ දැන් කතා කරන දේවල් ඇහෙන්නේ වායුවේ. වායුව නැත්තම් වචනේ එතනට එන්නේ නැහැ. කනට වදින්නේ නැහැ. චිත්තානුපස්සනාව කියන්නේ ආලෝක ධාතුව, තේජෝ ධාතුව සිත නිතරම ආලෝකයට සමාන කරනවා. ආලෝකමත් කියලා. එහෙනම් සතරමා භූතයන්ගෙන් තමයි සතර සතිපට්ඨානය අදලා තියෙන්නේ. සෑම සත්‍යයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා භූත වලින්. එහෙනම් එයාගේ කයේ සතරමා භූත තියෙන නිසා සතර සතිපට්ඨානය පවතිනවා. සතර සතිපට්ඨානය අයින් කරන්න නම් එයාගේ පය ඇවිල්ලා තියෙන සතර මා භූත අයින් කරන්න ඕනේ. එතකොට එයාට සතර සතිපට්ඨානේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් කය ඇවිල්ලා තියෙන නිසා අපි සෑම මොහොතක් තුළම සතර සතිපට්ඨානේ තමයි ජීවත් වෙන්නේ. සතර සතිපට්ඨානේ තමයි කය ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් වාග්යතුන් වහන්සේ කොහොමද මේක අවබෝධ කළේ? අවුරුදු 6ක් බෝධියට යාට වාඩි වෙලා උන්වහන්සේ කල්පනා කළා මොකද්ද මේ ලෝකේ පවතින්නේ මොනවද තියෙන්නේ කියලා කල්පනා කරනකොට ඒ වාඩිලා හිටපු බෝධිසත්වයන්ට තේරුණා මේ පඨවි ධාතුවේත සිය පීටන්න ඕනේ. ආපෝ ධාතුවට තමයි වේදනාව දැනෙන්නේ. ලේත් වලින් තමයි කණිවිඩ යන්නේ වේදනාව. එහෙනම් වේදනානුපස්සනාව මේ හැම දෙයක්ම ක්‍රියා කරන්නේ වායුවෙන්. එහෙනම් මේක තමයි ධම්මානුපස්සනාව. සිත මුල් කරගෙන තමයි කටයුතු කරන්නේ ආලෝක ධාතුව. එහෙනම් මේක තමයි සතර සටිපට්ඨාන නිවනට එකම මාර්ගය ඒකායන මග්ගෝ. උන්වහන්සේ මේ බඹයක් විතර තියෙන කයෙන් සතර මා භූත වලින් සතර සතිපට්ඨානය අවබෝධ කරගත්තා. එහෙනම් අපට මේ බඹයක් විතර උස තියෙන කය ලැබිලා නැහැ. සතර සතිපට්ඨානය ලැබිලා. අපට ලැබිලා තියෙන මේ කය තමයි අපේ කමඨාන, කම්මඨාන ආචාර්ය. මේ කය තමයි අපට තියෙන එකම නිවන් මාර්ගය. මේ කය තුල තියෙන ක්ලේශ ටික නිරෝධ කළාම ඒ කෙලෙස් රාසින්වත් නැවත මතු නොවන විදිහට මේ සිත සුවපත් කෙරුවාම එයා rahat වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කය කමඨාන කරගන්න. මේ කය භාවනාව කරගන්න. මේ සතර සටිපට්ඨානේ නිර්මාණය වෙච්ච කය ඒක තුළ තියෙන සතර සටිපට්ඨානේ සෑම මොහොතක් ගන්න 100ෙන් වඩන්න. වෙන මොනවද තියෙන ප්‍රශ්න? අපි හැමෝම රාත්‍රිම තබවන්සලාට දාන දෙන්නේ කවුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම රාත් වෙනවා නම් මේ භවයේ අපි අවශ්‍ය කටයුතු ටික කරගෙන වැඩ නිමා කරන හේතුව අපට මේ ලෝකෙින් දීන්නේ අවශ්‍යතාවයකුත් නැහැ.